පිළිගන්නේ මේ පාළියේ අභිධර්ම පන්තියක් පැවැත්වීමට යයි අපට කරන ලද ආරාධනය පිළිගෙන ඒ ඉටු කිරීමටයි දැන් අප බලාපොරොත්තු වන්නේ බුදුරජාණන් වහන්සේ ලෝක සත්‍යයේ යහපත පිණිස දේශනා කොට වදාළ ධර්මය ප්‍රධාන වශයෙන් දැක්වෙනවා ධර්ම විනය හැටියට. ඒ ධර්ම විනය කියන මේ දෙක කවර ශාසනයක හෝ ලැබෙන එක. බුදුරජාණන් වහන්සේම දේශනා කර තිබෙනවා දුරක්ඛාතේ ධම්ම විනයෝ විනේ ස්වාක්ඛාතේ ධම්ම විනේ කියලා ඒ විදිහට බුදුරජාණන් වහන්සේ මේ ධම්ම විනය කියන දෙක දක්වා තිබෙන්නේ ශාසනයන් හැඳින්වීමට. ධම්ම විනයයි ශාසනයයි කියන්නේ දෙකක් නෙවෙයි එකක්. මොකද හැම ශාසනයක ඒ ශාසනය කවරෙකුගේ වුණත් දැන් අපගේ ශාසනය අප පිළිගන්නා ශාසනය බුදුරජාණන් වහන්සේගේ ශාසනය. උන්වහන්සේගේ අනුශාසනය තමයි අප පිළිගන්නේ. අප පිළිගන්නා ශාසනය බුද්ධ ශාසනය. ඒ වගේම වෙනත් ශාසන තිබුණා දැනුත් තිබෙනවා. ඒ හැම ශාසනයකම තිබෙනවා ඉගැන්වීමක්. ඉගැන්වීමක් තිබෙනවා. ඒ ඉගැන්වීමට අනුව පිළිපැදීමක් තිබෙනවා. ඒ පිළිපැදීමෙන් බලාපොරොත්තු වන අර්ථයක්, පරමාර්ථයක් තිබෙනවා. කවර ශාසනය කිව්වත් එහෙම දෙයක් තිබෙනවා. ඒ අප පිළිගන්නේ නැහැ හැම ශාසනම ස්වාක්ඛාතී. බුදුරජාණන් වහන්සේගේ ශාසනය නම් වහන්සේගේ ධර්ම විනය ස්වාක්ඛාත. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ ආදි වශයෙන් අප ඒ දැනගෙන තිබෙනවා. ඒ ධර්මයයි විනයයි කියන මේ දෙක පිළිබඳ ඇතම් විටක කෙනෙකු ප්‍රශ්න කරනවා නැත්නම් ප්‍රශ්න නගනවා. බුද්ධාගමේ තිබෙන්නේ ධර්ම විනය දෙකක්. අභිධර්මයේ කියලා 아무තු එකක් නැති. එහෙම ප්‍රශ්න කරන අය ප්‍රශ්න නගන අය සිටිනවා. ඇතැම් කෙනෙකු ඊට වඩා බොහෝ සාහසික වෙනවා. ඒ අභිධර්මයේ කියන මේ ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද්දක් නොවේ කියලා. එහෙමත් කියන පිරිසක් සිටිනවා. ඒ ධර්මයේ පිළිබඳ හරි හැටි හැදෑරීමක් කර තිබෙන කෙනෙක් නම් ඒ විදිහට සාහසික වන්නේ නැහැ. බඳු සැහැසී වචනයක් කියන්නේ නැහැ. මක්නිසාද බුදුරජාණන් වහන්සේ වදාළ දෙයක් නොවදාළයි කීම නොවදාළ දෙයක් වදාළයි කීම ඉතා බැරෑරුම් ප්‍රතිඵල ලබා දෙන කාරණයක් වෙනවා ඒ කියන තැනත්තාට. තවත් විදිහකින් කියනවා නම් උන්වහන්සේට දෝෂාරෝපණය කිරීමක් කරන්නේ. උන්වහන්සේ වදාළ දේ නොවදාළයි කියා නොවදාළ දේ වදාළයි කියා කියෝ. එමෙවෙයි බුදුරජාණන් වහන්සේගේ ශාසනය ශාසනයෙහි ධර්ම දිනෙහි පිටක වශයෙන් දක්වා තිබෙන තුනක් තිබෙනවා. සූත්‍ර අභිධර්ම විනය. නැත්නම් විනය සූත්‍ර අභිධර්ම. එයින් විනය දේශනාව ප්‍රධාන වශයෙන්ම භික්ෂුන් වහන්සේ පිළිබඳවයි. අප දන්නවා මේක. භික්ෂුන් වහන්සේගේ ඇවතුම් පැවතුම් ආදී මේවා පිළිබඳව බුදුරජාණන් වහන්සේ යම් දේශනාවක් පැවැත්වීද ඒටයි අප විනී කියන්නේ. විනීම තමයි ආනාදේශනා කියා දැක්වේ. සූත්‍ර ධර්ම උන්වහන්සේ නොඑක අවස්ථාවලදී දේශනා කොට වදාළ ධර්ම ඇතුළත් කොටසයි සූත්‍ර පිටකය කියන්නේ. අභිධර්ම පිටකෙහිට ඇතුළත් වන්නේ විශේෂ ධර්මය. මේ අභි කියන වචනේ තිබෙනවා විශේෂාර්ථය. විශේෂ ධර්මය. මෙන්න මේ අභිධර්මයේ කියා මීට නම් කරන්නේ මක්නිසාදේ කියන එකයි අප මේ අවස්ථාවේදී සලකා බැලිය යුතු වන්නේ. ඒ ධම්මාතිරේක ධම්ම විශේෂත්වේන අභිධම්මෝති උච්චති කියා අටුවාවෙහි සඳහන් වෙනවා අතිරේක ධර්ම විශිෂ්ට ධර්මය කියන අර්ථයෙන්ුයි මීට අභිධර්මයේ කියලා නම් කරන්නේ. ඉතින් ඒකයි අප තේරුම් ගත යුතුවන්නේ. එය දැන ගැනීම වශයෙන් බුදුරජාණන් වහන්සේගේ දේශනාව පිළිබඳව දක්වා තිබෙන විවිධාකාරයක් තේරුම් ගත යුතුව තිබේ. දේශනාව දෙවදෑරුම් කියා දැක්වෙනවා සම්මුති දේශනා පරමත්ත දේශනා සම්මුති දේශනා පරමත්ත දේශනා උන්වහන්සේ වදාළ සියල්ලම මේ කොටස් දෙකට ඇතුළත් සම්මුති කියන්නේ ලෝකයාගේ සම්මතය ලෝක සම්මතය ලෝකයාගේ පිළිගැනීම ඒ ලෝකයාගේ පිළිගැනීමෙහි පිහිටා ඒ අනුව පවත්වන ලද දේශනාවන් තමා සම්මුති දේශනා කියන කොටසට ඇතුළත් වෙනවා. ඒතර ලෝකයා කොහොමද සැලකන්නේ පිළිගන්නේ? ලෝකයාගේ ලෝක ව්‍යවහාරෙහි පිටදෙනවා නිනිසාය, දෙවියාය, භ්‍රමයාය, ස්ත්‍රියය, පුරුෂයාය, ගාහය, ගලය, ගෙයය, රියය ඔය ආදී වශයෙන් ව්‍යවහාර පිටේ ලෝකේ අන්න ඒ ව්‍යවහාරය නොඉක්මවා එහි පිහිටා කරන ලද දේශනාවන් තමයි සම්මුති දේශනා. ඒ බුදුරජාණන් වහන්සේ පිළිබඳවත් උන්වහන්සේත් ඇතුළත් වන පරිදි උන්වහන්සේ වදාරා. ඒක පුද්ගලෝ භික්කවේ ලෝකේ උපජ්ජමානෝ පජ්ජති. භෞජන සුඛාය භෞජන හිතාය භෞජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං. ඒ විදිහට උන්වහන්සේ වදාලා මහණෙනි ලෝකයේ එකම පුද්ගලයෙක් වහන්සේ කෙනෙක් උපදිනවයි බොහෝ දෙනාගේ යහපත පිණිස හිත පිණිස බොහෝ දෙනාට අනුකම්පා පිණිස ලෝක පහළ වෙන උතුමෙක් සිටිනවයි කියලා ඒ තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ තථාගත වූ අරහත් වූ සම්්‍යක් සම්බුද්ධයන් වහන්සේ. දැන් එතනම් පුද්ගල ව්‍යවහාරෙහි පිහිටායි ඒ දේශනාව කර තිබෙනවා. තථාගත නැමැති පුද්ගලයෙකු පිළිබඳව එතන ඒ දේශනාව මහන්සේ කරන්නේ. ඒ විදිහට ඒ දැන් උපාසකේ උපාසිකාවක් භික්ෂුවක් භික්ෂුණියක් එයාදි වශයෙන් එහෙම සලකා යමක් වදාරනවා නම් දේශනා කරනවා නම් ඒ සම්මතිහි පිහිටා ඒකයි කියන්නේ සම්මුති දේශනා. සම්මුති දේශනා. ලෝක ව්‍යවහාරෙහි පිහිටා කරන දේශනාව. පරමත්ත දේශනා කියන්නේ මේ සම්මුතිය බිඳහැර සම්මුතියේ සම්මුති වශයෙන් නොලැබෙන ලෝකෙහි එබඳු සාමාන්‍ය එබඳු ව්‍යවහාරයක් නොකරන දේවල් පිළිබඳව දේ පිළිබඳව වදාළ දේශනා තමා පරමත්ත දේශනායි. දැන් අපි කෙනෙකු පිළිබඳව පුද්ගලයෙකු පිළිබඳව කතා කරන විට ලෝක සම්මතයේ හැටියට රූපය වේදනා සංඥා සංඛාර විඥාන කියන මේවා ගැන කතා කරන්නේ නැහැ. අපි එහෙම කතා කරන්නේ නැහැනේ. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේවා ගෙන ඒ අනුව නෙවෙයි ලෝකෙහි අප ව්‍යවහාර කරන්නේ. අප කියන්නේ නැහැනේ අසවලා නැමැති රූපය මෙහාට ආවයි ආදී වශයෙන් එහෙම අප කතා කරන්නේ නැහැ. අපි කියන්නේ අසුවලා අසුවලා පැමිණියා. එහෙමයි කතා කරන්නේ. එහෙම මේ ලෝක සම්මතිය හැටියට කතා කළා. යථා භූත වශයෙන් ඇති සතු වශයෙන් ඒකයි සත්‍යයේ පරමාර්ථ කියලා කියන්නේ සත්‍ය වශයෙන් බලන විට එහෙම ඒ ව්‍යවහාරය කළත් පුද්ගලයෙකුයි කියා එහෙම පුද්ගලයෙකු වශයෙන් ගත හැකි පරමාර්ථ තත්වයක් නැහැ. සත්‍ය තත්වයක්. භූත තත්වයක් නැහැ. ඇති තතු කියන්නේ අනේ නිසා. දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනා පිළිබඳව මේ අවස්ථාවේදී මේ පිළිතුරට හිතාගත හැකි. උන්වහන්සේ ඒ පුද්ගල ව්‍යවහාරයේ පිළිටා පවත්වන ලද දේශනා තිබෙනවා. ඒ වගේම උන්වහන්සේ රූප වේදනා සංඥා සංඛාර විඥාන යන මේ පංචස්කන්ධය ද්වාදස ආයතන අටලොස් ධාතු ඉන්ද්‍රිය සත්‍ය පටිච්ච සමුප්පාද ඔය ආදී ධර්මද දේශනා කර තිබේ. රූප වේදනා සංඥා ආදී වශයෙන් දක්වන්නේ සම්මත සම්මුති සත්‍ය නෙවෙයි සම්මුති දේශනා නෙවෙයි ඒ පරමාර්ථ ඒට ඇතුළත් වන්නේ පරමාර්ථය. රූපය නැමැති පරමාර්ථය. දැන් එහෙම කීවාට අපට කාරණය වැටහෙන්නේ නැහැ. එහෙම කීවාට තේරෙන එකක් නෙවෙයි. අපි ඒ නිසා සම්මුතියයි පරමාර්ථයයි කියන මේ දෙක වෙන්කර තේරුම් ගැනීමට උත්සාහයක් කර බලමු. කොහොමද ඒක කරන්නේ? අපේ පිළිගැනීමේ හැටියට එකක් එයි කියා සැලකන දේ එකක්ම වශයෙන් බෙදා බලන විට ලැබෙන්නේ නැත්නම් ඒ එකකයි කියා සැලකා කරන ව්‍යවහාරය සම්මුති ව්‍යවහාරයක් කියන එක පිළිගත යුතු තිබෙනවා. අපි ඒකට ගනිමු අපි මිනිසා නීසායයි කියන මේ වචනය ඇසෙන විට අපට හිතක් අත් දෙකක් කඳක් පා දෙකක් ඇති සත්වේකු කෙනෙකු පුද්ගලයෙකු අපගේ සිතට වැටෙනවා. එතකොට සිතට යමක් හැංගෙනවා නම් ඒකට කියන්නේ අර්ථයක් තියෙනවා. ඒ තමයි අර්ථය. එතකොට මිනිසායයි කියන අර්ථය අපේ සිතට හැංගෙනවා. එතකොට මිනිසාය කියන්නේ කෙබන් දෙකටද කියන එක අපිට තේරෙනවා. අපේ සිතට වැටහෙනවා. ඒ මිනිසායයි කියන මේ අර්ථය අප බෙදලා බැලුවොත් මිනිසායයි කියන්නේ මේ එකක් එක. හිත මත තිබෙනවා කෙස් සමූපයක්. ඊට පහළින් තිබෙනවා සිවියක් සමක්. ඔය ආදි වශයෙන් මේක බෙදෙන විට කෙස්ලොම් නියදත්තම් කියලා ප්‍රධාන වශයෙන් මතු පිට පෙනෙන්නට තිබෙන පහක් තිබෙනවා. ඒ ඇතුළත තව තිබෙනවා මස් ආදී මේ මස් ආදී අනිත් ඒවා. ඒසා ලෝමා නකා දන්තා තචෝ. මන්සං නහාරු අත්ති අත්මින්ජා වක්කං. ඔය ආදී වශයෙන් එහෙම බෙදුවම එහෙම බෙදුවොත් අපිට එහෙම බෙදන්නට පුළුවන්. ඒ බෙදෙන විට අපට පේනවා අපි ඉස්සෙල්ලා එකයි කියලා ගත්ත මේ දෙම අපිට පුළුවන් තිස්සාදීන්ගේ වශයෙන්ද බෙදන්න. එහෙම බෙදන්න පුළුවන්. එහෙම බෙදෙන විට බුදුරජාණන් වහන්සේ කුණප වශයෙන්ම බෙදා දැක්වූ 32ක් මෙතන ලැබෙනවා. මිනිසායේ කියපු මේ එක්කෙනෙක්ගේ කියා සලකපු ඒ දෙහි නැත්නම් ඒ වස්තුෙහි 32ක් කොටස් බුදුරජාණන් වහන්සේ වෙන්කොට දක්වා තිබෙනවා කුණපවත්. ඒ කුණපවයෙන් බෙදා දක්වන කේසාදියන් පරමාර්ථ නෙවේ. ඒකද ලෝක සම්මතේ. ලෝකයේ පිළිගැනීම කෙස් ආදිය තිබෙනවායි. කෙස් ලොම් නිය දක් ඒ ලෝකයාගේ පිළිගැනීම. ඒක සම්මත. ඒකට කේසේ පිළිබඳව යමක් දේශනා කර තිබෙනවා නම් ඒ දේශනාවද සම්මුතියෙහි පිහිටා කරන ලද දේශනාවක්. කෙස් වශයෙන් සලකා දේශනා කරන ලද්දක් නම් සම්මුතියෙහි පිහිටා කරන ලද දේශනාවක්. අපි ඒ කෙස් ගසක් අරගෙන ඒ කෙස් ගස පුළුවන් නම් බෙදන්නට කොහොමද ඒක බෙදන්නේ? සුණු කරන්නට පුළුවන් නම් සුණු කරන්නට පුළුවන් නම් ඇසට නොපෙනෙන තරමේ ශුද්ධ දෙයකට ඒ කුඩු කරත හැකි. එහෙම ගත්තත් අපට පේනවා ඒකේ හරියට දූලි වගේ යමක් පේන්නට පුළුවන්. ඒකද පරමාර්ථය නෙවෙයි. ඒද පරමාර්ථය නෙවෙයි. අපේ ඇහැට පේනවා නම් ඒ ඒ දූලි කැටයක් කියලා වගේ ඒ දේද පරමාර්ථය නෙවෙයි. එන මොකක්ද පරමාර්ථය කියන්නේ? මෙන්න මේ පැහැදිලි තිබෙන්නේ යම් මූල ද්‍රව්‍යයන්ගෙන් නම් මූල ධාතුන්ගෙන් නම් ද්‍රව්‍ය නෙමෙයිකට කියන්නේ ධාතු. අනේ ධාතුන්ගේ වශයෙන් තමයි පරමාර්ථය අපට අල්ලා ගන්නට වන්නේ. ඒ එතකොට මේ පරමාර්ථ වශයෙන් අපට දැනෙන්නට ඕනේ මොනවද? හේතේ පිළිබඳව තිබෙන තද ගතිය තමයි පඨවි කියන්නේ. පඨවි. එහි යම් උෂ්ණ ගතියක්, තීත ගතියක් කියන මෙය ඇත්නම් ඒට කියන්නේ තේජු. ඒ කුම්භවාලන ගතියක් වේ නම් ඒට කියන්නේ වායුව. ඒ විසිර යානුදී එහි තියෙන ධාතු විසිරයා නොදී එකට බැඳ තබන ස්වභාවයක් වෙනවා. මේක කියනවා ආකූප. ආකූප. ඉතින් මේ ස්වභාවයන්ගේ වශයෙන් මේ බෙදා ගැනීම යම්කිසි අතින් නැත්නම් වෙනත් උපකරණයකින් කරන්නට පුළුවන් එකක් නෙවෙයි. ඒක කළ හැකි වන්නේ නුවණ. නුවණ. නුවණින් කරන්න මේ පින්නතුන්ට මතක ඇති මා මෙහිදී කර තිබෙන කතාවකදී කිවා චතුරාර්ය සත්‍යය පිළිබඳවම දුක්ඛ මේවහින කෝච දුක්ඛිතෝ කාරකෝන ක්‍රියාව විච්ඡති අත්ථි නිබ්බුතීන නිබ්බුතෝ කුමා මග්ගමත්ථි ගම්කෝන විච්ඡති දුක්ඛ මේවහින කෝච දුක්ඛිතෝ දුකක්ම ඇත්තේය දුක් විඳින කෙනෙක් නැත්තේය කාරකෝ න ක්‍රියාව විජ්ජති කරන්නෙක් නැත්තේය ක්‍රියාවක්ම ඇත්තේය අත්ති නිබ්බුතේන නිබ්බුතෝ කුමා නිවීමෙක් නිවනක් ඇත්තේය නිවුනා වූ කෙනෙක් නිවන් ගිය කෙනෙක් නැත්තේය මග්ගමත්ථි ගමිකෝන විජ්ජති මාර්ගයක් ඇත්තේය එහි යන්නේ නැත්තේය ඒ ආර්ය සත්‍ය වශයෙන් දැක්කෙන ඒ චතුරාර්ය සත්‍යය පිළිබඳව කියදෙන්නක් ඒ දුකක්ම ඇත්තේය. ඒ දුක නම් කවරේද? දුක්ඛන්ති පංචස්කන්ධා. දුක නම් පංචස්කන්ධයයි. දුක නම් මම නෙවේ. දුක නම් ඔබ නොවේ. දුක නම් මිනිහා නොවේ. දුක නම් සතා නොවේ. එහෙනම් දුක පංචස්කන්ධ. අනේ පංචස්කන්ධෙහි ඉදෙන්නේ මොනවද කියලා බැලුවොත් පංචස්කන්ධ වශයෙන් ගන්නා විට රූප කියලා ගොඩක් දක්වනවා. රූප ඒ පරමාර්ථය. රූප වශයෙන් දක්වන්නේ පරමාර්ථය. මොනවද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ, චක්ඛු, සෝත, ධානි, දිවහා, කාය ඉති භාව කුම් භාව ඔයාදි වශයෙන් දැක්කෙන රූප 28ක් ධර්මයේ බෙදා දැක්කේ. ඒවා පරමාර්ථ. ඒවාට කියනවා පරමාර්ථ. ඒවා අපි නිකම්ම පිළින දේවල් නෙවේ. ඒවා විමසා දැනගත යුතු දේවල්. ඊළඟට මේ සත්‍යයය පුද්ගලයාය කියන මේ ධර්ම කුංගය කොටස් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් යුක්තයි කියා මේ පිනතු නසාසුද. නාම රූපක. ඔය රූප ගොඩයි ඒ පඨවි ආදීන්ගේ වශයෙන් තිබෙන රූප ගොඩ. නාම ගොඩට ඇතුළත් වන්නේ වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ කොටස් හත. වේදනාවේ කියන්නේ විඳීමේ කියන්නේ විඳීම තමයි වේදනාව. ඒක චෛතසිකයක්. සංඥාවේ කියන්නේ চৈতසිකයක් හැඳින්වීම. සංඛාර යමින් දැක්ෙන්නේ එබඳු চৈতසික 50ක්. චේතනා ආදී කොට ඇති চৈতසික 50ක් සංස්කාර ස්කන්ධය කියලා දැක්වේ. විඥාන ස්කන්ධය කියන්නේ අරමුණු දැන ගැනීම වශයෙන් පවත්නා සිත්වලටයි විඥාන ස්කන්ධය කියන්නේ. ඒවා සියල්ලම ඒවා වෙන වෙනම ගත්තම් ඒ සියල්ලම එක්කොට ගත්තම් සත්‍යයේ කියන්නට බෑ. ඒවායේ වෙන පරමාර්ථ ස්වභාවය සලකනවා නම් ඒවායේ තිබෙන්නේ ඒ ඒ ධර්මයන්ට අයත් ස්වභාව. ඒවාට තියෙන වෙන වෙනම ස්වභාවයන් තිබෙනවා. ඒවාට අයත් ලක්ෂණයන් තිබෙනවා. ඒ ලක්ෂණයන්ගෙන් යුක්ත වූ ධර්මය ඒවා. ඒ එකිනෙකක් පිළිබඳව විමසුවත් අපට පුද්ගලයෙක් ලැබෙන්නේ නැහැ. නමුත් මේ සියල්ලම එක්කොට කතා කරන විට එකටගෙන එකක් හැටියට කලකා කතා කරන විට තමා අපට පුද්ගලයේ පිළිබඳ කතාව මතුවන්නේ. ඒක නිකම්ම වැටහෙන පෙනෙන දෙයක් නම් නෙවෙයි. බෙදා බලන්නට. අපි මේ තේන් කියන්නේ යම් කිසි ආකාරයක් ගත්ත වස්තුවක. අපි මේ තේයි කියන ඒ ව්‍යවහාරය පුටුවකට කරන්නේ නැහැ. පුටුවකට ඒ ව්‍යවහාරය කරන්නේ. සමහර විට මේකය කියන මේ වස්තුව හදාගත්ත ඒ ද්‍රව්‍ය සම්භාරයම යොදාගෙන අපට පුළුවන් පුටුවේ කියන මේ ව්‍යවහාරය ලබන ද්‍රව්‍ය වස්තුවක් හදන්න. ඒ වස්තුව හදාගත හැකි. මේ මේකයට මේකයේ පෑදී තිබෙන්නේ යම් ද්‍රව්‍ය සම්භාරයකින් නම් මේසය ගලවලා මේ ද්‍රව්‍ය සම්භාරයම උපයෝගී කරගෙන වැඩිමනක් කිසිවක් නොගෙන නමුත් ඒ උපේත ආයත් සතහන ගම්වා තනාගත්තොත් මේ ද්‍රව්‍ය සම්භාරයෙන්ම ඒ වස්තුව අපි මේ මේසේ කිලිච්ච දේවල්මයි අරගෙන මේ කුටුවේ හැදුවේ ඒ නිසා අපි ඒකට මේසේ කියන්නේ කියලා එහෙම කියන්නේ නැහැ. එහෙම කියන්නේ නැහැ. එහි සතහන බලාගෙන අපි ඒකට ව්‍යවහාර කරනවා කුටුවේ කියලා. ඒකට මේ කුටුවේ කියපු ඒ වස්තුවේ මේසේ කියපු වස්තුවේ තිබෙන ද්‍රව්‍ය වශයෙන් සැලකන විට ඔක්කොම එකනම් එකම ද්‍රව්‍ය සමූහය නම් තිබෙන්නේ මේ ව්‍යවහාර දෙකක් මේ වස්තු දෙකට ලැබෙන්නේ මොන කරුණක් නිසාද කියන එක හිතා ගැනීම අපට අමාරු නෑ. මේ කුමක් කලකාගෙනද අපි මේ නම් දෙක දෙන්නේ මේකයි සිටුවයි කියලා ඒ වායේ ආකාරය බලන්න. ඒ වායේ සතහන බලන්න. අනේ සතහන අනුව අපි ඒකට නම් කරනවා එකකට මේකයක් කියලා අනිකට සිටුව කියලා. එතකොට මේසෙයි පුටුවයි කියන්නේ මේ ද්‍රව්‍ය පිළිබඳ වූ කතාවක් නොවන බව අපට දැනෙනවා නම් ඒක නුවණේ එක තත්ත්වයක් කියලා සලකා ගන්න. අපට තේරෙනවා නම් මේසෙයි කියන්නේ පුටුවයි කියන්නේ මේ මේසේ තැනී තිබෙන සාදා තිබෙන ඒ ද්‍රව්‍ය පිළිබඳ අපේක්ෂාවක් ඇති කරගෙන නොවේ කියන එක අපිට තේරෙනවා. එහෙනම් කුමකටද අපි මේ ව්‍යවහාරය කරන්නේ? සතහන සලකාගෙන. ඒ ආකාර මාත්‍රේ සලකාගෙනයි මේ ව්‍යවහාරය කරන්නේ. එහෙම නැත්නම් මේසෙයි කියලා අමුතු ද්‍රව්‍ය සමූහයක් නැත්නම් මේසෙයි කිය හැකි අමුතු දෙයක් කුටියේ තිබෙන දෙයට වඩා අමුතු දෙයක් නැති බව එහෙම නැත්නම් කුටියේ මේසේ කියන දෙයෙහි තිබෙන දෙයට වඩා අමුතු දෙයක් නැති බවක් තේනවා. අමුත්තකට තිබෙන්නේ කුමක්ද? සතහන් මාත්‍රයේ පමණයි. සතහන් මාත්‍රයේ පමණයි. අන්න ඒ ඒක අපට තේරෙනවා නම් පරමාර්ථයයි ප්‍රඥප්තිය නැත්නම් සම්මුතියයි කියන මේ දෙක පිළිබඳ තේරුම් ගැනීම පහසුයි. ඒක නොතේමී යන්නේ එහෙම බැලීමේ පුරුද්දක් නෙවෙයි අපට තිබෙන්නේ. එහෙම බලන බැලිය බලා ඇති කරගත යුතු දැනුමක් මිස නිකම්ම ඇතිවන දැනුමක් නෙවෙයි. සම්මුතිය බිඳ බලනවා කියන්නේ ඒක. සම්මුතිය බිඳ හැර බලන්නට ගන්නට ඕනේ පරමාර්ථය. එතකොට පරමාර්ථය සොයා ගැනීම සඳහා සෑරිය යුත්තේ සම්මුතියමයි කියන එක මතක තබා ගන්න. සම්මුතිය සාරා සම්මුතිය සාරා අවස්ථා තමයි පරමාර්ථය මතු කර ගන්නට කියන්නේ. ඒක නිකම්ම තේින්නේ නැහැ. හරියට ඈත සිට බලන විට විශාල ප්‍රදේශයක් වසා තිබෙන ජල ජලයක් නෑ ඒක ජලයක් වෙන අපට ඈත පිට බලන විට පේනවා. හරියට වතුර. සමහර විට හිතෙන්නත් පුළුවන් මේ පැත්තට වැහලයි. නමුත් ඇත්ත වශයෙන් තිබෙන වතුර නෙවෙයි. වතුර තිබෙන බවක් අපට පේනවා. භ්‍රමයේ මේක පේන්නේ. මිරිඟුයි කියන්නේ ඒ වාදනේ ඔය මෝහිම රැවටිලා දුවනවායි කියන්නේ. ඒ මිරිඟුව ඈත පෙනෙනවා වතුර තිබෙනවා. ලං වී ලං වී බලන විට ඒ වතුර නෑ ඇත. අන්න ඒ වගේ නොපිතා නොබලා නොවිමසා සිටින විට ඇත්ත වශයෙන්ම තිබෙන්නේ මේවායි කියලා සිතාගත්තා. නැත්නම් ඇත්ත වශයෙන්ම මේ සත්වයේ, කුජලයේ, ක්‍රියේ, කුරුෂයේ, දෙවියේ, බඹේ යථා භූත වශයෙන්ම සිටිනවායි කියලා සිතාගත්තා. ඒ මේ ව්‍යවහාරයන් කරන්නේ කවර දේවලටද කියා විමසා බලන විට අර මිරිඟුවට ලංවන්නට ලංවන්නට එය නැතුව යන්නා වගේ. එහෙම වතුරක් නොපෙනී යන්නා නේ. අපි හිතාගෙන හිටී ඒ සත්ත්ව පුද්ගලයෝ ජීවි යනවා. ඒ හිම දෙයක් නැtei කියන එක වැටහිම. එන මොනවද තිබෙන්නේ? මොනවද තිබෙන්නේ? ඒ සත්ත්ව පුද්ගල ව්‍යවහාරය හේතු වෙන ස්කන්ධ වශයෙන් පෙන්නනවා නම් ඔය පහ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ආයතන වශයෙන් කතා කරනවා නම් ආයතන 12 ධාතු වශයෙන් සැලකනවා නම් ධාතු 18 කියන මේවා. ඒවයි කියන්නේ. අන්න ඒ නිසායි ඒ ඒ පරමාර්ථය කියන එක සොයාගත යුත්තේ මේ ප්‍රඥප්තිය නැත්නම් සම්මුතියම හාරා අවසායි කියන එක අප කියනවා. එතකොට සම්මුතිය පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාළ කරුණේ බොරුනේ. බොරුනේ. සංකේත වචනං සත්‍යං කියලා එනවා. ඒක මොකද උන්වහන්සේ සම්මුති දේශනාව ලෝක ව්‍යවහාරයේ ලෝක තිබෙන එකක් ඒකයි කිහිදායි දේශනා කළේ. ඒ නිසා ඒක බොරුවක් කියවා වෙන්නේ නැහැ. පරමාර්ථ සත්‍ය පරමාර්ථ දේශනාවත් ඒත් සත්‍යයක්. ඒමත් නිසාද ඒ තමයි භූත කාරණ සත්‍ය తත්වය දේශනා. අරක ලෝක විවහාර වශයෙන් දෙන දේශනා කළේ මෙය සත්‍ය తත්වෙහි සීතා දේශනා. දැන් ඒ ඒ දෙක තමයි පළමු කොට දැනගත යුතු තිබෙන දෙක මේ පරමාර්ථයේ පිළිබඳ නැත්නම් අභිධර්මයේ ඉගෙන ගන්නා පිළිතුරු. ඔය සම්මුතියට ප්‍රඥප්තිය කියලා වචනයකුත් තිබෙනවා. ප්‍රඥප් ප්‍රඥප්ති කියන්නේ පැනවීම කියන්නේ. පැනවීම ලෝකයාගේ පැනවීම. පඤ්ඤාපනතෝ පඤ්ඤප්ති කියවැක්ක. පනවනෙහිින් ප්‍රඥප්ති නම් වේ. පඤ්ඤාපනතෝ පඤ්ඤප්ති තව වචනයක් කියනවා පඤ්ඤාපියත්තා පඤ්ඤප්ති පනවනු ලබනෙහිින් පඤ්ඤප්ති. එතකොට පඤ්ඤප්තිය කියන්නේ පනවනෙහි. පැනවීම වචන වලින් කෙරෙන්නේ. ලෝකයා පන්දන. අපි අපිට කියතයි දැන් අප අප කතා කරන හැම වචනයක්ම සම්මුතිය ප්‍රඥප්තිය කියන එකේ තමයි ඇතුළත් කරන්නට පිළිදෙන්නේ. මේ කතා කරනවා දැන් අපි කියනවා මම කතා කරනවා කතා කරනවායි කියන මේ වචනයත් කෙනෙකු ඇසුවොත් ඒක පරමාර්ථද නැත්නම් ප්‍රඥප්තිද සම්මුතිද පරමාර්ථද කියලා කියන්නට ඕන ඒක සම්මුතිය ඒක ප්‍රඥප්තිය කතා කරනවා කියන්නේ ඒක ප්‍රඥප්තිය. ඉතින් එහෙම ව්‍යවහාරයක් නොකොට අපිට පුළුවන් ජීවත් වෙන්න. ජීවත් වෙන්නට බෑ ඒ ව්‍යවහාරයේ පිටපත්. ඒ ව්‍යවහාරයේ පිටපත්. මම යනවායි කියලා අප කියනවා. ඒ මම යනවායි කියන එක පරමාර්ථයට ප්‍රඥප්ති දෙක ඇසුවොත් මොන කුමක්ද අප කියන්නේ? ඒක තමයි පිළිගැනීම මම යනවා. ඒක ප්‍රඥප්තිය. එහෙම නැත්නම් ඒක සම්මුතිය. මම යනවා. එහෙනම් මේ පරමාර්ථය මොකද්ද? මම යනවායි කියන විට මොකද්ද පරමාර්ථය? එනේ සොයාගත යුතු පරමාර්ථය කුමක්ද? මම යනවායි කියන මේ ඇඟෙන අර්ථයක් තිබෙනවා. ඒක සම්මුති අර්ථයක්. නැත්තම් ප්‍රඥප්ති අර්ථයක්. එයින් යම් කිසි අදහසක් අපිට එනවා. ඒකට ඒ අදහස අපිට වැටහෙනවා මොකද්ද මේ කියන්නේ? නමුත් ඒක බෙදලා බලන විට මමයි කීවේ කාටද? ජනවයි කීවේ කුමක්ද? මොකද්ද කියලා බලන්න. අන්න එතකොටයි පරමාර්ථය අවුෙන්නේ. මමයි කීවේ මමයි කියලා ලෝක ව්‍යවහාර වශයෙන් Taman කතා කළේ කුමකටද කියා බලන විට මමයි කියන්නට මොනවද මෙතන කියන්නේ? මමයි සංඝ වශයෙන් අර පහ යුක්තේ රූප ගුණ ඊළඟට කිවන යනවායි කියලා මේ රූපේ යන්නේ නැහැ. රූපේට එහෙම යන්න බෑ. රූපේම බලයෙන්. රූපේම බලයෙන් යන්න බෑ. එහෙම යන බවක් රූපේට නැහැ. රූපේට එහෙම ශක්තියක් නැහැ. නමුත් ඒ රූපය යවනාකාරෙහි පවත්වන්නට පුළුවන් සිතට. සිත තිබෙනවා නම් රූපය ගමන් කරවන්නට පුළුවන්. හරියට අර අර රූකඩ නැටුම් වගේ නූ නූලක් ලණුවක් ඒ රූපයට අමුණලා පැත්තකින් ඉඳලා කෙනෙක් එහාට අදිනකොට මෙහාට අදිනකොට ඒ රූපය යම් යම් ඉඟිපාන යම් යම් දේ දක්වන ආත්ෝසවනවා පා ඉදිරියට තබනවා ඒ විදිහේ දේවල් කරනවා අන්න ඒ වගේ මේ ශරීරය නම් මොකක්වත් කරන්නට පුළුවන් එකක් නෙවෙයි සිතෙන් තොර වූ කල්හි. මේ පින්නතුන් කියවා ඇත්තිනේ අචිරං වතයන් කායෝ පඨවෙන් අදිසෙස්සති චුද්ධෝ අපේත විඥානං විරත්තංව කලින් කරන්නේ. මේ ශරීරය වැඩි අචිරං මේ බොහෝ කල පවත්නා එකක් නෙවෙයි. පොළොව මත ඇද වැටෙනවා. සිතේ මේ ශරීරයෙන් අසුණු කල්හි ඒ කියන්නේ සිත පහව ගිය ශරීරය හරියට කැටකැවලිත්තක් වගේ, දිලාගිය ලීකැවෙල්ලක් වගේ කිසි වැඩකට නැති දෙයක් බවට පත් වෙනවා. සිත මේ ශරීරය ඇසුරු කොට තිබෙන නිසායි මේ ක්‍රියා කරවන්නට පුළුවන් දෙයක්ව පවතින්නේ. ඒ නිසා මම යනවායි කියනකොට ඒකට සම්බන්ධ වෙන නැත්නම් මේ මේ ක්‍රියාවට සම්බන්ධ වෙන ධර්ම ටික සොයා ගන්නට ඕනේ. ඒ ධර්ම ටික සෙවීම අයත් වන්නේ ඒ ධර්ම සොයන ධර්ම ටික අයත් වන්නේ කොයි ගොඩටද? පරමාර්ථ කියන ගොඩට. පරමාර්ථ කියන්නේ. මම කියපු මේ තනත්තෙකුගේ යාම කෙසේ සිදුවන්නක්ද කියලා බලන විට යන්නට ඕනේ කියන සිත යාමී සිත කෙනෙකුට ඇති. ඒ යාම කියන එක මේ ක්‍රියාව සිදු කිරීමට වුවමනා කරන රූප පහළ වෙනවා. රූප පහළ වෙනවා. අන්න ඒ නිසා තමයි මේ යාම සිදුවන්නේ. එබැවින් මේ අර මා සඳහන් කරපු ගාථාවේ කියන්නේ කාරකෝ න ක්‍රියාව විච්ඡති. ක්‍රියාවක් තිබෙනවා කරන්නෙත් නැtei. ක්‍රියාවක් තිබෙනවා. යාම් සිත යාමේ සිතයි ඒ සිත අනුව ඒ යාම් ක්‍රියාව වශයෙන් පවත්නා රූපයි කියන මේ දෙක තිබෙනවා. නාම රූප දෙක. තිබෙනවා කෝ යන්නේ කෙනා. එක්කෙනෙක් නෑ කෙනෙක් නෑ. නමුත් ඒකද අප පිළිගන්නේ එහෙම කියන්නේ නෑනේ. අපි පිළිගැනීම සම්මතය වෙනමයි. පරමාර්ථ தත්වයේ බලන විට අර්ථයි. ඒකට නිදර්ශනයක් හැටියට පෙන්වනවා නම් මේ රූපයන්ගේ තිබෙන ක්‍රියා සිහින් වැළී දිලින් වැලි දියදි දැන් කොට්ට උරයකට පුරවලා ඒ කොට්ට උරය Tamanට පේන තැනක වෙනන පරිදි යම් කිසි තැනක ලණුවකින් එල්ලනවා කබයකින් එල්ලනවා ඒ එල්ලලා කොට්ට උරයේ යටිපැත්තෙන් කෙනෙක් සිදුරක් කරනවා කොට්ට උරයේ යටිපැත්තෙන් සිදුරක් ඒ සිදුරක් කළාම මේ පුරවා තිබෙන්නේ සිහින් වැලි. ඒ වගේම වියලි වැලි. වියලි වැලි. ඒවා නොවිසිරි වැగిරෙන්නේ නැතුව පවතින්නේ කොට්ටුරෙන් බදාගෙන නැත්තම් රඳවාගෙන තිබෙන නිසා. ඒ උරෙන් රඳවාගෙන තිබෙන නිසායි ඒවා බිමට ඇද හැලෙන්නේ නැත්තේ. නමුත් දැන් සිදුරක් කරලා තියෙනවා. ඒ සිදුර කරපු හේයින් වැලි එතන දියලි දියලි ඒ වගේම සීන් කුමක්ද වන්නේ ඒ සිදුරෙන් වැලි වැగిරෙන්නට පටන් සිදුරෙන් වැලි වැగిරෙන්නට පටන් ඒ වැగిරෙන වැලි ධාරාව දෙස දුර සිට බලාගෙන සිටින කෙනෙකුට නොකඩවා ඇදහැලෙන වැලි ධාරාව පෙනෙන්නට පුළුවන් කොට්ටුරයක් පොළවත් අතර හිතුවා තිබෙන කෝටුවක් වගේ මේ නොකඩවාම ඇදහැලෙන වැලි ධාරාව බොහොම කිට්ටුවෙන් කිට්ටුවෙන් මේ වැලි ටික වැగిරෙන්නේ ඒ නිසා පෙනෙන්නට පුළුවන් කොට්ටුරියයි මේ පොළොවයි අතර සිටුවා තිබෙන කෝටුවක් වගේ කෙනෙකු මේ කොට්ටුරය සිදුරු කර තිබෙන කොට්ටුරය මේ වැලි වැగిරෙන්නේ එයින් ඒ කොට්ටුරය ටිකක් තල්ලු කරලා හැරියොත් තල්ලු කරලා හැරියොත් බලා සිටින එක්කෙනාට පෙනේවි අර ඉස්සෙල්ලා කෝටුවක් වගේ තිබුණු ඒ දේ දැන් යනවා. එහාට යනවා මෙහාට යනවා. එහාට යනවා මෙහාට යනවා. එහාට යනවා මෙහාට යනවා. දෙයක් හැටියට පෙනේ. බලන්න. ඇත්ත වශයෙන්ම ඒ වැලි ධාරාව යනවද? එහාට මෙහාට යනවද? කියන එක සලකා බලන්නට ඕන කරන දෙයක්. ඒ වැලි ධාරාව එහාට මෙහාට යනවා නෙවෙයි. කලින් එක තැන කොට්ටුරේ තබා පිටියේදී එල්ලා පිටියේදී වැගිරුණු සේමයි මේ වැලි ධාරාව වැగిරෙන්නේ. නමුත් මේ සිදු කළ තල්ලු කිරීම නිසා බලා සිටින එක්කෙනාට පෙනෙන්නේ ඒ වැලි ටික ගමන් වැලි ධාරාව නැත්නම් ඒ යම Tamanට පේන එක ගමන් කරනවා වගේ. එහාට යනවා මෙහාට. එහාට යනවා මෙහාට. පෙනේවි ඒක හොඳ ඇති බලාගත හැකි ඒ වැලි ටික වැගිරුණු පොළොව දිහා බැලුවොත් කොහාටවත් වැලි ගිහිල්ලා නැහැ. ඒ ඒ තැන වැగిරිලා තිබෙන බව පෙනේ. ඒ වැලි වැగిරෙන්නේ යම් යම් මේ කොත් මේ ඒ සිදුර එන තැනි. සිදුර යම් තැනකට આવොත් එතනින් වැగిරෙනවා. එතනින් වැగిරෙනවා. වැగిරෙනවා. වැగిරෙනවා. වැగిරෙනවා. ඒකයි පෙනෙන්නේ. නමුත් මේ වැగిරෙන වැලි ටික යන හැටියටයි බලා සිටින එක්කෙනාට තේරෙන්නේ. එහෙම දෙලීමක් තමයි අප ගමන් කරන විට ඇතිවන රූපයන් ඇතිවෙන නැතිවෙන ඒ රූපයන්ගේ ක්‍රියාමාත්‍රය බලා සිටින එක්කෙනාට තේරෙන්නේ අපේ මේ ශරීරයේ කකුල යනවා. ඉතින් ඒක හැබැයි ගැඹුරු කර්මයක්. ඒක නිකම්ම වැටහෙන එකක් නෙවෙයි. ඒකේ පරමාර්ථ ස්වභාවය මේ කියන ලද කරුණු අනුව තේරුම් ගන්නට පුළුවන්. නමුත් ඒ හොඳටම වැටෙන අවස්ථාව තමයි භාවනාවෙන් භාවනාවෙන් ඒ නුවණ උපදවාගත හැකි. දැන් ඔය භාවනා කරන අය විදර්ශනා වඩන අය දැනගන්නේ පරමාර්ථ තමයි. පරමාර්ථ ස්වභාවයන් තමයි ප්‍රත්‍යක්ෂ කරන්නේ. මේ භාවනාවෙන් ප්‍රත්‍යක්ෂ කරන්නේ. අභිධර්මයේදී ඒක උගන්වන. අභිධර්මයේ විස්තර වශයෙන් කියාවේ. ඒකයි අභිධර්මයේදී කරන්නේ. එතකොට කොට්ටුරෙන් වැගිරුණු වැලි ධාරාව වගේ මේ ශරීරෙහි නිරන්තරයෙන්ම ඇතිවෙන ඇතිවෙන ඇතිවෙන එක නැතිවෙන රූපයි තිබෙන්නේ. අපට පෙනෙන්නේ එකම රූප එකම රූපයක් හැටියට මේ කඳ පෙනෙන්නේ ශරීරය පෙනෙන්නේ. නමුත් අර වැගිරුණු වැලි වගේ ඇති වෙගෙන ඇති වෙගෙන ඇති වෙගෙන යන රූප එකකට අනුතුරු එකක් වශයෙන් ඕ විදිහට ඇතිවන රූප තිබෙනවා. પરම්පරා වශයෙන් එක එක ජාතියේ රූප තිබෙනවා. ඒවා ඇති වෙනවා. ඒ වගේම ඇති වෙන ඇති වෙන රූප නැති වෙනවා. ඇති වෙන ඇති වෙන රූප නැති වෙනවා. අන්න ඒ රූප පිළිබඳ. එතකොට ඒ රූප ඒ ආකාරයෙන් ඇතිවීමට හා පැවැත්මට ඉවහල් වූ ඒ ගමන ක්‍රියාව සිදු කරවන සිත සිතද එයද ඇති වෙන නැති වෙන එකක්. එයක් ඇති වෙනව නැති වෙනවා රූපයටත් වඩා වේගෙයි. ඊට වඩා ඉක්මනින් ඇති වෙනවා ඊට වඩා ඉක්මනින් නැති වෙනවා. බලන්න. එතකොට මේකට සම්බන්ධ මොනවද? සිතයි කයයි කියන මේ දෙක. ඒ දෙකම තමයි නාමයි රූපයි කියන්නේ. ඒම තමයි තවත් විස්තර වශයෙන් කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන එතකොට යන්නේ කුමක්දයි කියලා ඇසුවොත් අපිට කියත හැකි එහි පරමාර්ථ වශයෙන් සලකා රූපස්කන්ධ වේදනාස්කන්ධ ආදී වශයෙන් පවත්න පංචස්කන්ධයක ක්‍රියාවක් පංචස්කන්ධ එතකොට ක්‍රියාවක් ඇත්තේ කරන්නේ නැත්තේ කියවනේ අන්නේ පංචස්කන්ධයකදී සාමූහික ක්‍රියාවන් තිබෙනවා ඒ ක්‍රියාව කරන පුද්ගලයෙක්ගේ කියාගත හැකි එක්කෙනෙක් නැහැ. කෙනෙක් එකයි කියලා ගත්තේ අපි දැන් අපි ගනිමු මේසෙම ගැන එක එකක් කිව්වේ මේසයට මේ නම දී තිබෙන්නේ සතහන අනුයි කියලා. සතහන අනුයි. නමුත් මේ මේසේ කියන මේ වස්තුව සාදා තිබෙන ඒ ද්‍රව්‍ය සම්භාරය ගලවලා ඉවත් මේවා ඔක්කොම ඇන ගලවලා ඒ දේවල් ගලවලා ඒක මිටියක් බැඳා බැඳලා පැත්තකට දැම්මම අපි ඒකට කියනවාද මේසෙයි කියලා. ඒකට මේසෙයි කියන්නේ. එන්න දෙන ලී ටික. එතකොට ලී ටික අරගෙන අපි ඒ ලී කියලානේ කිව්වේ ඒක අරගෙන අපිට පුළුවන් මේ කේතින් කපන විට ලීය කේතින් කපන විට මොකද වන්නේ? කුඩු හැලෙනවනේ. ඒ කුඩු බොහොම සිවුම් කුඩු වශයෙන්නේ ඒවා හැලෙන්නේ. ඒ කුඩු වගේ කුඩු වලින් තමයි මේ එහෙම පිටින්ම ලීයයි කියන එක තිබෙන්නේ. ඒ එක එක කුඩක් අරගෙන ඒ කුඩු වලින් එක එක කොටසක් අරගෙන ඒක පුළුවන් බෙදන්නට. ඒ බෙදලා බෙදලා බෙදලා බෙදලා බෙදලා බෙදලා අන්තිමටම බෙදන්නට බැරි තත්වයකට එන. ඒ තත්වයට ආකල්හි අප ඒ කොටසට කියනවා රූප කලාපයක් කියන්නේ. රූප කලාපයක්. ඒ රූප කලාපයේ කියනවා මොන විදිහකින්වත් වෙන් කරලා බෙදාලා බෙදාලා ඉවත් කරන්නට වෙන් කරන්නට බැරි එකට බැඳී තිබෙන රූප අටක්. ඒ අටයි කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වන්න, ගන්ධ, රස, ඕජා. ඒක විද්‍යාවේදී උගන්වන පරමාණුයි කියන එකට වඩා සූක්ෂම ධාතු. ඊට වඩා සියුම් ධාතුවක් තවත්. කියන්නේ එතන ධාතු පුඤ්ජයක් තියෙනවා. ධාතු ගොඩක් තියෙනවා. එතන තියෙනවා රූප 8ක්. රූප 8ක මිටියක්. රූප කලාපයක. මෙන්න මේ විදිහට රූප පිළිබඳ විග්‍රහයක් තිබෙනවා. ඒවා අපට ඉදිරියේදී ඉගෙන ගන්නට පුළුවන්. පරමාර්ථය පිළිබඳව ඉගෙන ගන්නා තැනැත්තා ඒ ප්‍රඥප්තිය ගැන තේරුම් ගන්නට ඕන. ප්‍රඥප්තිය කියන්නේ ලෝක ව්‍යවහාරයේ සම්මතයේ කිවිස් ඒකටයි සම්මුතියේ කිවේ. ඒ ලෝක ව්‍යවහාර වශයෙන් සත්‍යය වන දේ තිබෙනවා. ඒවා පරමාර්ථයයිලා බලන විට අසත්‍යයි. දැන් ලෝක සම්මතයේ ඇටියට මමයි කියන පුද්ගලයෙක් ඉන්නවා. පරමාර්ථ සත්‍යයලා බලන විට මමයි කියා පුද්ගලයෙක් පරමාර්ථ වශයෙන් ලැබෙන්නේ නැහැ. පරමාර්ථ වශයෙන් ලැබෙන්නේ. එතකොට පරමාර්ථ වශයෙන් තිබෙන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන. ඒවා සතර පරමාර්ථයන්ගේ හැටියට සතර පරමාර්ථ අරගෙන දක්වනවා නම් කියන්නට තිබෙන්නේ රූප රූප රූප පරමාර්ථයක් තිබෙනවා. ඊළඟට චිත්ත පරමාර්ථය තිබෙනවා. චෛතසික පරමාර්ථය තිබෙනවා. එතකොට චිත්ත, චේතසික, රූප කියන මේ පරමාර්ථ කොටස් තුනක් තිබෙනවා. කොටස් තුනක්. අනිත් පරමාර්ථය තමයි නිර්වාණය කියන්නේ. එතකොට චිත්ත, චේතසික, රූප කියන මේ පරමාර්ථ ධර්ම පුඤ්ජයක් තමයි මමයි කියා කතා කරනු ලබන මේ සත්වයා පුද්ගලයා. එහෙම රූප පුඤ්ඤය. ඒවාම තමයි ඒ ඒ රූප රූප චිත්ත චේතසික. ඒකට චිත්ත චෛතසික රූප. චිත්ත චෛතසික රූපම තමයි බෙදන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන. ඒවාමයි බෙදන්නේ චක්කායතන සෝතායතන ඝානායතන ජීවහායතන කායායතන රූපායතන, සද්ධායතන, ගන්ධායතන, රසායතන, පුට්ඨබ්බායතන, මනායතන, ධම්මායතන. කිය ආයතන වශයෙන් බෙදා. ඒ ඒ ධම්මායතනයේට නම් ඒ මේ රූප චිත්ත චේතසික රූප කියන මේවාට ඇතුළත් නොවන නිර්වාණ ධාතුවක් වෙනවා ධම්මායතනෙ කියන එකට ඊළඟට ධාතු වශයෙන් උද්දෙනවා චක්කු ධාතු, රූප ධාතු, චක්කු ධාතු, සෝත ධාතු, ධාන ධාතු, જીවහා ධාතු, කාය ධාතු, රූප ධාතු, සද්ද ධාතු, ගන්ධ ධාතු, රස ධාතු, පොට්ටබ්බ ධාතු, චක්කු විඥාන ධාතු, සෝත විඥාන ධාතු, ධාන විඥාන ධාතු, જીවහා විඥාන ධාතු, කාය විඥාන ධාතු, මනෝ ධාතු, මනෝ විඥාන ධාතු, ධම්ම ධාතු. එතන චිත්ත චේතසික රූප කියන මේවා මේ 18ට බෙදන්නේ ධම්ම ධාතුවට පමණක් නිර්වාණයත් ඇතුළත් වෙනවා. ධම්ම ධාතු කියන කොටස. සතර පරමාර්ථයන්ගෙන් නිර්වාණ පරමාර්ථය ඇතුළත් වෙනවා ධම්ම ධාතුව. මෙන්න මේ විදිහට ඔකෙන් පෙනේවි අපට කෙනෙකු මේ ධර්මය ඉගෙන ගැනීමට බලාපොරොත්තු වෙනවා නම් ඒ වගේම ධර්මය කියන්නට බලාපොරොත්තු වෙනවා. ඒ තැනත්තා අභිධර්මයේ පිළිබඳ පටුත්වයක් ලබන්නට ඕනේ. එහෙම මා කියන්නේ අටුවාවේම සඳහන් කරනවා ආවිධම්මික වික්ඛූ යේව කිර ධම්ම කතිකා සේසා ධම්මා ධම්මං කතෙන්තාපි න ධම්ම කතිකා ආවිධර්මික භික්ෂුවරයෝමයයි ධර්ම කතිකයෝ අන්‍යෝ ධර්මයේ දේශනා කළත් ධර්ම කතිකයෝ නොවේ ඒට හේතු වශයෙන් දක්වනවා අභිධර්මයේ නොදත් තැනත්තා ධර්ම දේශනා කරන විට බොහොම අවුල් දේශනාවක් කරනවා කර්ම එක් එක් කර්මයක් තවත් වෙනත් වෙනත් කර්ම සමග පටලව ඒ විපාක සමග පටලවල එහෙම අවුල් දේශනයක් කරනවායි ආධිධර්මික භික්ෂූන් වහන්සේ ධර්ම දේශනා නොකළා ධර්ම දේශනා නොකළත් ඇසූ අවස්ථාවේදී කාරණය නොවරදවා කියන හේයින් උන්වහන්සේ මේ ධර්ම කතා කියලා එහෙම දක්වනවා මොකද අභිධර්මය දැන ගැනීම බොහොම අවශ්‍ය වෙනවා ධර්ම කතිකයන්ට ධර්මයේ ගැඹුරට ගොස් කියාදී. ධර්මයේ ගැඹුරට ගොස් කියාදී. දැන් ධර්මයේ ගැඹුරු ඒක අමතක කළ යුත්තක් නෙවෙයි. සමහර විටක අපට එහෙම ආනන්දත් ලැබෙනවා අප සමහර විට කතා කරන දේවල් බොහෝ දිනකට ගැඹුරුසේ වැටහෙනවායි ඒ නිසා මට කියන කොටක් කීවා බුදුදාස මේක ඉහි කරලා කියන්නට ධර්මයේ ගැඹුරදී අපි උත්සාහ කරන්නේ ඉහි කරන්නට තමයි ඉරේ කරන්නට ඉතින් සමහර විටක සමහර සිංහල වචන වුණත් ඇතම් කෙනෙකුට නොතේරෙන්නට පුළුවන්. ඉතින් අපි පුළුවන් තරම් ලිහිල් කරන්නට බලාපොරොත්තු වෙනවා. හැබැයි ධර්මයේ ගැඹුරු. ධර්මයේ ගැඹුරුයි ඒ ගැඹුරු ධර්මය ඒ නිසා නොයිගත් නොයිගෙන ගත යුතු එකක් නෙවෙයි. ඒමයි ඉගෙන ගන්නට ඕනේ. දැන් ධර්මයේ ගැඹුරු බව මේ පිටුතුන්ට පෙනෙන්නට ඕනේ. බලන්න අපේ ශරීර හාමුදුරුවන් වහන්සේට අස්සජී හාමුදුරුවන් මුණ ගැසෙන අවස්ථාවේ සරියුත් හාමුදුරුව එතකොට උපතිස්ස පරිබ්‍රාජික මුණ ගැසෙන අවස්ථාවේදී ඒ අස්සජී හාමුදුරුවන් දේශනා කොට වදාළ ඒ ධර්මයේ එක ගාථාවක් නිබලාල ඒ ධම්මා හේතුප්පබව තේසං හේතුන් තථාගතවා තේසං ච යෝ නිරෝධෝ එවං වාදී මහා සමය මේ ගාථාවේ යෙන මේ සතර පදයකින් යුක්ත වූ ගාථාවේ ඇතුළත් වන්නේ චතුරාර්ය සත්‍යය. ඒ චතුරාර්ය සත්‍යයේ ගැඹුව තිබෙන මේ ධර්මය විස්තර කරන්නට කෙනෙකුට අභිධර්ම ඥානයක් ඕන. නැතුව බෑ කරන්න. අභිධර්ම ඥානයක් ඕන. එතන හේතුන් නිසා ප්‍රභව වන ධර්ම වශයෙන් දක්වන්නේ වෙන මොනවත් නෙවෙයි මේ ස්කන්ධ පංචකය. ස්කන්ධ පංචකය ඒ ඒ ස්කන්ධ පංචකය උපදවාලන හේතුව තණ්හාව. සමුදය සත්‍ය. එහි නිරෝධය නැත්නම් ඒවායේ නිරෝධය තමයි නිර්වාණය. ඒ නිර්වාණයට පැමිණීමට නැත්නම් ඒ සාක්ෂාත් කිරීමට තිබෙන මාර්ගය තමයි ආර්ය ශ්‍රාණික මාර්ගය. ඒ චතුරාර්ය සත්‍යය ගැඹුරලා තියෙන්නේ. ඒ බන්ධක් වූද විස්තර කරන්නේ. අභිධර්ම ඥානය කොහොමද? සාමාන්‍යයෙන් යමක් කියත හැකි. නමුත් ඒක තරම් පිරිසිදු දේශනාවක් වන්නේ නැහැ. ධර්මයේ තේරුම් ගැනීමට අභිධර්මය උණු කරනවා. ධර්මයේ කියන්නේ කතාවක් නෙවෙයි. ධර්මයේ කියන්නේ යම්කිසි කථාන්තරයක් නෙවෙයි. ඊට වඩා ගැඹුරු දෙයක් ධර්මයේ ඉතිරෙනවා. ඒ නිසා තමයි සමහර කෙනෙක් කථාන්තර අහන්නට කැමති නැහැ. කථාන්තර නම් කාටත් කියත හැකි කියලා කියන අය සිටිනවා. ධර්මයයි දැනගන්නට ඕන. කථානුසාරයෙන් ධර්මයේ උපුටා දැක්වීමක් කළ හැකියි. නමුත් ප්‍රධාන තැන දෙන්නට තිබෙන්නේ ධර්මයට. ඒකට ධර්මයට අභිධර්මයක් ඇතුළත්. ඒක අභිධර්මයේ කීවේ මොන කරුණක් නිසාද? එහි තිබෙන විශේෂාර්ථ නිසා. එහි තියෙන විශේෂාර්ථ. විශේෂ ධර්මයේ කියන අර්ථයක් එතන තියෙනවා. අතිරේක ධර්මයේ කියන අර්ථයක් එතන තියෙනවා. ඒ ස්කන්ධ ආයතන ධාතුන්ගේ වශයෙන් කියවෙන්නේ එයයි. ඒ නිසා ඒට විශේෂ ධර්මයේ කියලා කියනවා. ඒ ධර්මයේ ඇතුළත් වන පරමාර්ථ සතරක් තිබෙනවා. ඒ නිසා අභිධර්මාර්ථ සංග්‍රහයයි කියන පොත නිතිනුතුන් කියවා ඇති සමහර විටක අසා ඇති. අභිධර්මයට ඇතුළත්ව තිබෙන ප්‍රකරණ සතක් තිබෙනවා ධම්ම සංගරි විභංග විභංග ධාතු කතා කුග්ගල පඤ්ඤත්ති කතාවත් යමක ප ဋ ාණ කියලා. ඒ සත්‍ය ප්‍රකරණ යන්නේ ඇතුළත් වන අභිධර්මාර්ථයන් සංග්‍රහ කරලා තිබෙන ඉතා කුඩා පොතක් තමයි අභිධර්මාර්ථ සංග්‍රහය. ඒ අභිධර්මයට කර තිබෙන අටුවාව. අටුවාව. අභිධර්මයේ ඉගෙන ගන්නට බලාපොරොත්තු වන පින්වතුන් ඒ ධම්මසංගමී ආදීන් පටන්ගෙන ඉගෙන ගැනීමක් කරතොත් ඒක බොහොම අමාරු කාර්යයක්. ඒ නිසා පළමුවෙන් අභිධර්මයට පිවිසීම සඳහා අභිධර්මයේ නැමැති ධර්ම භාණ්ඩාගාරයට පිවිසීම සඳහා ඇතුළු වීමට තිබෙන දොරටුවක් වැඩි අභිධර්මාර්ථ සංග්‍රහය කියන පොත. ඒ පොත තමයි ලංකාවේ බුරුම රටේ බොහොම ප්‍රචලිතව තිබෙන්නේ අභිධර්මයේ ඉගෙනීමේ මුල් පොත හැටියට. ඒ අභිධර්මාර්ථ සංග්‍රහයෙහි දැක්වෙනවා තත්ථ බුත්තාදි ධම්මත්තා චතුදා පරමත්තතෝ චිත්තං චේතසිකං රූපං නිබ්බානമിതി සබ්බතා ඒ අභිධර්ම සප්ත ප්‍රකරණයන්හි වදාරන ලද අභිධර්මාර්ථයෝ එතකොට අභිධර්ම ප්‍රකරණවල දක්වා තිබෙන ඒ විශේෂාර්ථයන් සියල්ල අභිධර්මාර්ථ. ඒවා තමයි ස්කන්ධ, ආයතන, ධාතු, ඉන්ද්‍රිය, සත්‍ය ආදී වශයෙන් දක්වා තිබෙන ඒ සියල්ලම අභිධර්මාර්ථ. ඒ අභිධර්මාර්ථ සියල්ලම පරමාර්ථ කියන මේ වශයෙන් ගත්තම සතරක් වේ. පරමාර්ථ වශයෙන් සතරක්. සත්‍යුත්ථාභි ධම්මත්තා චතුධා පරමත්තතෝ පරමාර්ථ වශයෙන් සතර වැදෑරුම් වේ. චිත්තං චේතසිකං රූපං නිබ්බාන මිති සබ්බ. චිත්ත චෛතසික රූප නිර්වාණයයි කියන්නේ. මෙන්න මේ සතර පිළිබඳව තමයි අපි අභිධර්මයේ ඉගැන්වීම් වශයෙන් ඉගෙන ගැනීමට ඉගැන්වීමට බලාපොරොත්තු වෙනවා. ඒකට අභිධර්ම සප්ත ප්‍රකරණයක් තිබෙනවා. අභිධර්මය ගැඹුරු තිබෙන ප්‍රකරණ හතක් තිබෙනවා. පොත් හතක් තිබෙනවා. ධම්මසංගණය, විභංගය, ධාතු කතාවය, උග්ගල පඤ්ඤාක්තිය, කතාවත්වය, යමකය, ප ဋ ාණ. ඒ සියලුම පොත්වල එන ප්‍රකරණයන් එන අභිධර්මාර්ථ සියල්ලම වෙන්කර ගතහොත් පරමාර්ථ වශයෙන් ලැබෙන්නේ සතරයි. ඒ සියල්ලෙහිම දැක්වෙන්නේ මේ සතර පිළිබඳව. මොනවද ඒ? චිත්ත, චෛතසික, රූප, නිබ්බාන. චිත්ත, චෛතසික, රූප, නිබ්බාන. එතකොට මේ අප කොයි ඒවාට ඇතුළත් වෙනවද? දැන් මම කියා ගන්න මේ ශරීරයත් සිතත් සහිත මේ ධර්ම කුල්ලය මේ හතරෙන් මොන මොන වටද ඇතුළත් වන්නේ චිත්ත චේතසික රූප එතකොට මම කවුද කියලා ඉගෙන ගන්නට තේරුම් ගන්නට නම් චිත්ත චෛතසික රූපේ කියන මේවා දැනගන්නට ඕන මමයි කියන්නේ මොනවට එයා දැන ගැනීමට චිත්ත චෛතසික රූපේ කියන මේවා පිළිබඳව ඉගෙන ගන්න එහෙම ඉගෙන ගන්න විට මමයි කියන්නට මෙතන කිසිවක් නැtei කියන එක පේනවා. කියන එක පෙනෙනවා. ඒ නිසා මේ මමයි කියන ස්කන්ධ පංචකයන් ලබා ගැනීමට තිබෙන ආශාව තුනී වෙනවා. නැතුව යන නැති කරගත හැකි වෙනවා. ඒ නිසා තමයි අභිධර්මාර්ථ සංග්‍රහය කරන ඒ ආචාර්ය පාදයන් වහන්සේ පිළිවෙලින් සිතේ සිත් වල පටන් සිත් වලින් පටන්ගෙන සිත් වලින් පටන් ගන්න ඉගැන්වීම පටන්ගෙන රූප ආදියත් කියලා ඊළඟට නිර්වාණය ගැන සඳහන් කර අන්තිමට ඒ පොතේ උගන්වන්නේ සමත විපස්සනා කියන භාවනා දෙක. අන්තිමට එනවා විපස්සනා. එතකොට මේ අභිධර්මාර්ථ සංග්‍රහය ඉගෙන ගැනීම ගෙන ගැනීමෙන් බලාපොරොත්තු වන්නේ කෙනෙක් කුමක්ද? සමත විපස්සනා කියන භාවනා කිරීමයි. ඒකේ සමත විපස්සනා කියන භාවනා කරන්නට සුදුසු සුදුසු පදනම මේ ධර්මයේ යෙදීමෙන් කෙනෙකුට ලැබෙන කෙනෙකුට ලැබෙන වෙන අරුවනේද බද්ධ වර්ගීය කුමාරවරුන් 32 දෙනාගෙන් බුදුරජාණන් වහන්සේ ඇසුවේ කුමක්ද? Taman මේ අනුන් සෙවීම වස්ත්‍ර බඩු බාහිරා රැගෙන පැනගිය ස්ත්‍රියක් ගැන ඇසුවේදී එහෙම කෙනෙක් අනුන් ගැන සෙවීමද වඩා සුදුසු Taman ගැන සෙවීමද කියලා නෑසි. දෙන්නේ එයා පිළිගත්තනේ Taman ගැන සොයන්නට ඕනේ කියලා. අන්නේ Taman ගැන සොයන්නට නම් සොයන්නට බලාපොරොත්තු වෙන කෙනා මේ තමන්ගේ කියන මේ වස්තුව නැත්නම් මේ ධර්ම පුඤ්ජය ගැන සොයා ගන්නට. ඒ සොයා ගැනීම අභිධර්මයේ ඉගෙන ගැනීමෙන් කෙනෙකුට ඇති කර ගන්නට පුළුවන්. එතකොට එකයි කියලා සලකා ගන්න මේ ඒකත්වයෙන් පිළිගන්නා දේ දෙහි ඇති නානත්වය බලාගත හැකියි. නාම එකක් නෙවෙයි ගොඩක්. ගොඩක් එකයි කියන එක වැරදිනේ. එක එකක් මිසක කවදාවත් ඒක දෙකක් නෙවෙයි. දෙක දෙකක් මිසක කවදාවත් ඒක එකක් නෙවෙයි. අපි කොයිතරම් හිතුවත් දෙක එකක් කියයි කියලා ඒක එක් කරන්නට බෑ. හොඳට නොපෙනෙන පරිදි මේ දක්ෂ වඩුවෙකුට පුළුවන් ලී දෙකක් නැත්නම් තුන හතරක් වුවත් එකට වද්දන්නට අතර නොපෙනෙන පරිදි. එහෙම කොයිතරම් වැද්දුවන් ඒ යම්තරම් වදා තිබෙන්නේ වෙන වෙනම ලී නම් අපිට කියන්නට වෙනවා එතන තිබෙන්නේ ලී කැවිලි මෙන්න කීපයක් කියයි කියලා. එකක් කියලා නෙවෙයි. අන්න ඒ වගේ එක කවදාවත් දෙකක් වෙන්නේ නැහැ. එකම නම්. එක දෙකක් කරන්නට බෑ. දෙකක් කරන්නට පුළුවන් වන්නේ කොහොමද? ඒකේ එක එකයි කියලා පෙනෙන්නේ ඒකේ තිබෙන ඇත්තම නොවනවා. යථා තත්වය එක නොවේ නම් ඒක දෙකක් කරත් හැකියි. ඒ මොකද දෙකක් එක වගේ පෙනෙන්නට පුළුවන්. තුනක් එක වගේ පෙනෙන්නට. එකම වගේ, එකක්ම වගේ. හතරක් එකක් වගේ පෙනෙන්නට පුළුවන්. පහක් එකක් වගේ පෙනෙන්නට. ඒ වගේ මහා රාශියක් එකක් වගේ පෙනෙන්නට පුළුවන්. අන්න ඒ බඳු රාශියක් එකක් වගේ පෙනීමක් තමයි අප පිළිබඳව තිබෙන්නේ. අන්න ඒකටයි අපි මුලා වෙනවා. අනේ මුලාව දුරු කර ගැනීමටත් කෙනෙකුට අභිධර්ම ඥානය උමනා කරනවා. මුලාව දුරු කර ගැනීම අවිද්‍යාව නැති කර ගැනීම. නුවණ උපදවා ගැනීම. ඉතින් අපි පාඩමක් වශයෙන් ඔය අභිධර්මයේ හැඳින්වීමක් නිකලේ හැඳින්වීම දවස් ගණනකුත් කරත් ඇයි. ඔයිට වඩා කොටිනුත් කරත් ඇයි. මා දන්නේ නැහැ කොයිතරම් දුරට මේ පිණුතුන්ට ඒ කාරණේ මා කියපු දේවල් තේරුණාද? ඒක මට කියන්නට බෑ. මට පුළුවන් කියන්නට විතරයි මේ පිණුතුන්ටයි තේරුම් ගැනීම බාරවන්නේ. ඉතින් කොයිතරම් දුරට මම ඒ තේරුම් යන පරිදි කියා දුන්නද කියන එක මා දන්නේ නැහැ. මට ඒක කියන්නද බැහැ. සමහර විටක මීට වඩා අඩු වචන වලින් කිව්වත් තේරෙන අය සිටින්නට පුළුවන්. සමහර විටක මේ තේරුම අදි වෙන්නත් පුළුවන් සමහරෙකුට. ඒක ඒ මට ඒ පිළිබඳව බෑ මේ යමක් කියන්න. නමුත් අභිධර්මය අභිධර්මය නිකම් මතු පිට පෙනෙන එකක් නෙවෙයි. සමහරෙකු අභිධර්මයේ කලින් ගිය ජාතිවලදී පුරුදු කරලා තිබෙන සමහරෙක් ඉන්නට පුළුවන් ගිය ජාතිවලදී මේ ධර්මඥානී උපදවාගෙන සිටින කෙනෙක්. එහෙම කෙනෙකුට යමක් එකවරක් කියපු වෙන්නේ නැත්නම් යන්තමින් විස්තරයක් කළාම වැටහෙන්නට පුළුවන්. වැටහෙන්නට පුළුවන්. තවත් කෙනෙකුට කොයිතරම් කියවක් නොවැටෙන්නටත් පුළුවන්. ඒක වැටුණත් නොවැටුණත් ඉගෙනීම පිළිබඳව තමාගේ තිබෙන බලාපොරොත්තුව අත් නොහැරිය යුතුයි. මක්නිසා මුලදී Tamanට කාරණය නොහැටුණා. ටිකක් අසාගෙන යන විට නැවත නැවත කියනවා අසන විට කාරණය වැටහෙන්නට අපත් කුඩා කාලයේදී දහම් පාසල් වල චිත්ත චෛතසික රූප කියන මේවා ගැන කියවලා තිබෙනවා. නමුත් ඒ කාලෙදී මේවා පිළිබඳ ඒ විදිහේ දැනීමක් ඇතිවන්නේ නැහැ. නමුත් පසු කාලයකදී ඒක තේරුම් ගන්නට පුළුවන් වෙනවා. අන්න ඒ වගේ අප කාටත් අපි කවුරු නුවණ ඇති අය. නුවණ නැති අය නෙවේ. ඒ නුවණ තිබෙන්නට ඕනේ අපි ධර්මයේ දැනගන්නට. ඒ නුවණට වැටහෙන එක. ඉතින් නුවණ වැටහෙනව පමණක් නෙමෙයි. නුවණ තව තවත් තියුණුවන ඉගෙනීමකුයි අභිධර්ම අභිධර්මයේ ඉගෙනීම. ඒ නිසා තමයි ඒකට කියන්නේ අභිධර්ම ඥානයක් ලැබෙනවා. අභිධර්ම ඥාන. ඒ අභිධර්ම ඥානිය උපදවා ගැනීමට තිබෙන්නට ඕනේ බලවත් උත්සාහය. ඉතින් ඒකම මට අපේ විජේසිංහ මහත්මයාගෙන් කියුණා කියවන්නට ඒකලා මගෙන් ආරාධනය නුවා කළා මේ පින්තුන්ව උත්සාහවත් කරවන්නට කියලා මේ ධර්මයේ ඉගෙනීම මොකද මේ ශාසනයක් අපට මුණ ගැසෙන්නේ බොහොම කලාතුරකින් කලාතුරකින් එහෙම ශාසනයක් මුණ ගැසනනම් ඒ මුණ ගැසුණු ශාසනයෙන් ප්‍රයෝජනයක් ලබන්නේ බොහොම ටික දෙනෙක්, සල්ප දෙනෙක්. බොහොම ස්වල්ප දෙනා ඉන්නවා. අන්න ඒ ස්වල්ප දෙනාට ඇතුළත් වෙන්න ඕනේ අපි.